නමෝ තස්සේ භගවතෝ අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංගතිතුලින් අවසරයි අපි අවස්ථා කීපයකින් ඊටාම දෙමිහිත අවබෝධ කරගන්න යෙදුනා මේ අපි මේ තාකල් ගත කරපු සංසාරේ මොන මොන ආකාරයක අපි තුලට නොදැනීම ඇතුල් වෙලා තියෙනවද? ඒ නොදැනීම නිසා අපි දුරුකල යුතු අතහැරිය යුතු ධර්ම හොඳයයි සුඛයයි සුභයයි බාරගෙන ඒ විසේ තණ්හා උපදවලා තියනවාද ආසාව උපදවලා තියනවාද ඒ තණ්හාව මේ නොදැනීමත් නිසා දැඩි ආසාවකට දැඩිව ගැනීමකට ලක් කරලා තියනවාද මේ අනුව අපි සිදු කළ විවිධ කර්ම නිසා භවගාමී කර්ම නිසා අපි විපාක වාර වශයෙන් නැවත නැවත භවයේ ඉපදුනාද කියන එක සංසාර වටය නැත්තම් මේ වටවලල්ලේ යෑම විවිධ මට්ටම් වලට කඩලා කෙලස් වටය නිසා කම්ම වටය කරකැවෙන ආකාරයත් නොසිඳ නොබිඳ පවතින ආකාරයත් කම්මවත්තේ ඇති තාකල් එයි විපාක වාර විපාක වටේ වශයෙන් නොබිඳි නොසිඳි පවතින බවත් තේරුම් ගන්නට යෙදුණා. මේ කරුණෝ යෝගාවතර ජීවිතයක් ගත කරන කෙනෙකුට මූලික අවබෝධයක් මූලික සුතමය වශයෙන් දැනුමක් ලබා දෙනවා. මේ ලබා දෙන සුතමය දැනුම නිසා ඒ යෝගාවචරයාගේ නැත්තම් සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන්නා වූ භික්ෂුවගේ ඥානය හරි දැක්ම දවසින් දවස ඍජු භාවයටපත් වෙනවා. එතකොට තමන්ගේ භාවනාව මානසිකාරය නිසි එල්ලේකින් නොනවතින වීර්යයෙන් කරගෙන යන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ අවබෝධය මූලික අවබෝධයේ සුතමේ වශයෙන් හෝ උපකාර වෙනවා. යම් විදියකට මේ කියන විදිහට සංසාරය පිළිබඳ විශ්ලේෂණය කරලා අපගේ තථාගත සම්මා සම්බුදු ගජානන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම ක්‍රමය අනුව හිත යොදලා බැලුවේ නැත්නම් අපට විශේෂයෙන්ම දැක ගන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ විපාක වටේ පමණයි නැත්නම් අවසාන ඵලය පමණයි අපි මේ විපාක වටය දැකලා මේක දුකයි මේක දුරු කළ යුතුය කියලා මේ පිළිබඳව මොන තරම් ව්‍යාපාර කරත් ඒ හේතු ධර්ම දුරු කරන තාක්කල් මේ විපාක වාරය නතර කරන්න අමාරුයි. හරියට මහා විශාල ගඟක් හරස් කරන්න හදනවා වගේ තමන් අතරමැද හිටගෙන අන්න ඒ වාගේ මේ විශාල ජව කැවිලා කස කැවිලා ඉදිරියට වේගයෙන් ගමන් කරගෙන එන මේ විපාක වාරය නතර කිරීම එච්චරම පුළුවන් දෙයක් නෙවෙයි නුවණට පුරු දෙයක් නෙවෙයි මේ නිසා අපි දැනගන්න ඕනේ මේ විපාක වාරය ක්‍රියාත්මක වෙන්නේ විපාක වාරය වැඩ කරගෙන යන්නේ එයට හේතු වෙන කර්ම රැස් කිරීම අඛණ්ඩව පවතින තාක්කල් ඒ නිසා ගැඹුරින් බලන කෙනෙක් නම් මේ සාමාන්‍ය අවබෝධයක් වශයෙන් කම්මස්සකතා සම්මාදිට්ඨිය කර්මය සහ කර්ම ඵලය ඇදහිම කියන මූලික සම්මාදිට්ඨිය පිළි අරගන්න මට්ටමටපත් වෙන්න වෙනවා. මේ මට්ටමටපත් වීමත් මේ ලෝකේ සෑම ආගමකම සෑම ආධ්‍යාත්මික ගුණ වගාවක් බලාපොරොත්තු වෙන කෙනෙක්ව පිළිගන්න දෙයක් නෙමෙයි. කර්මානුකූලවයි මේ විපාක ලැබෙන්නේ කියන එක ලෝකයේ කොටසක් ආගම් වශයෙන් සැලකනවා නම් Hindu භක්තිකයොත් බෞද්ධයොත් පිළිගන්න. අනිකුත් ආගම් ඇත්තෝ එහෙම පුනරුත්පත්තියක් පුනර්භවයක් කර්මානුරූපව කටයුතු වෙනවායි කියන කාරණේ පිළිගන්නේවත් නැහැ. ඒ නිසා ඒ අත්තන්ට මේ විපාක සඳහා වන හේතුව කර්ම නිසාය කියන පුරුකවත් දැක ගන්න බෑ. ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ විපාක අපිට මේ ලැබී තියෙන සැප දුක් භව සම්පත් දෙවියන්ගේ මැවීමක් ඊශ්වරයාගේ මැවීමක් සාර බලධාරී දෙවියන්ගේ මැවීමක් කියලා ඒගොල්ලෝ ඒකට විසම හේතු දක්වනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පළවෙනිවට පෙන්වා දෙනවා මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන සාමාන්‍ය සම්මාදිට්ඨි වල ඊටාම අඩුම ලංශුවේ තියෙන සම්මාදිට්ඨිය අනුව මේ විපාක සිදුවෙන කර්ම නිසාය කර්ම රැස් කරන තාක්කල් විපාක එනවාය කියන එක උපමා අලංකාර වශයෙන් පෙන්වලා දෙනවා මේ අනුව කෙනෙකුට පුළුවන් කර්ම රැස් කිරීම නතර කරොත් අඩු කළොත් නැත්නම් හොඳ කර්ම කළොත් හොඳ විපාක ලබා ගන්න පුළුවන් කියන තරමට තමන්ගේ දැනුම පැහැදිලි කර ගන්න, පිරිසිදු කර ගන්න, ඍජු කර ගන්න. හොඳ හෝ නරක කර්ම නොකර ඉන්න හැටියක් තාම අහුවෙන්නේ නැහැ. ඒ නිසා අවස්ථාව ලැබෙන්නේ නරක දේ වෙනුවට හොඳ දේ කිරීමෙන් හොඳ විපාක ලබා ගන්නයි. නමුත් තවම භවයේ මෙතනින් එහාට ගිය කෙනා ඒ කියන්නේ අපි ශ්‍රද්ධාව පැත්තෙන් කියනවනම් ඒ මතු පිට යාන්තමට පහළ වෙන ප්‍රසාද ශ්‍රද්ධාවෙන් නතර නොවන කෙනා තව අතුලාන්තයක් මෙහි තියෙනවා අපි කොන මොන දේ කරත් ඒක කර්ම වශයෙන් වැටෙනවා එක්කෝ භවගාමී කුසල කර්ම නැත්නම් අකුසල කර්ම මේ නිසා කුසල කර්මයක් කරත් අකුසල කර්මයක් කරත් භවයේ බැඳීම සිද්ධ වෙනවා මේක දුකයි කියලා තරමට කරුණු කාරණා පිළිබඳ විශ්ලේෂණය කර ගන්න පුළුවන් ධම්ම විචේ අනුව කල්පනා කරන පින්වතෙකුට යෝගාවචරයෙකුට මෙතනින් සන්තෝෂ වෙන්න අමාරුයි ඒ නිසා මේ කර්ම රැස් කිරීම සහ මුලින්ම නතර කරන තැනට තව පුරුකක් ඇතුළට යන්න වෙනවා එතකොට කම්මසකතා සම්මාදිට්ඨියෙන් සමත සම්මාදිට්ඨියට ඔසවා තැබීමක් සිද්ධ වෙනවා මේ පුද්ගලයාගේ වැඩපිළිවෙලේ සමත සම්මාදිට්ඨියෙන් ඇත්ත ඇති හැටිය දැක ගන්නට හිතේ යම් කිසි එකලසක් ගොනුවක් ඇති කරලා දුන්නට පස්සේ ඒ මත විපස්සනා සම්මාදිට්ඨිය නොවැළුවොත් මේ කර්ම රස නොකර ඉන්නා තැන නැත්නම් කර්ම සඳහා හේතුව මොනවද යන වග දැනගන්න ලැබෙන්නේ නැහැ මේ නිසා යෝගාවචර පිරිස වශයෙන් අපි සියලු දෙනා මතක් කර ගන්න ඕනේ අපි අද ගත කරන්නේ අන්න එතනයි. එහෙමනම් කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන කර්මය සහ කර්ම ඵලය ඇදහිීම කියන මට්ටම අපිව සන්තෝෂ කරන්නේ නැහැ. අපි ඒට වඩා ගැඹුරක් සොයන පිරිසක්. ඒට වඩා හරයක් සොයන පිරිසක්. මේ නිසා අපි සමත සම්මා දිට්ඨිය ඊගාවට විපස්සනා සම්මා දිට්ඨිය අනුව කල්පනා කරලා බලනකොට අන්න එවැනි අත්තන්ට ගෝචර වෙන එවැනි අත්තන්ට ආහාරයක් වෙන රස දක ගන්න පුළුවන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ කෙලෙස් වටය පෙන්වලා දෙනවා මේ කෙලෙස් වටය කෙලෙස් තෙතමනිය පවතින තාකල් මේ කර්ම රැස්වීම සිද්ධ වෙනවා ඒ කර්ම භවගාමි කුසල් හෝ අකුසල් මේ නිසා විපස්සනා භාවනාව කියන මේ විපස්සනා සම්මා දිට්ඨිය වඩන යෝගාවචරය මේ කර්ම රැස් කිරීමම සිඳලන සිඳලීමේ ක්‍රියාවකට මුල පුරනවා මුලින් මුලින් తాවකාලිකව මේක කඩනවා අර එක සීරුවට අඛණ්ඩව බිඳි නොබිඳී පවතින ආ වූ කර්ම වටය ක්ෂණයක් ක්ෂණයක් පාසා ඝනඝන වශයෙන් කඩනවා ඒ සඳහා තමයි මේ සම්මා දිට්ඨිය වශයෙන් විපස්සනාව විපස්සනා සම්මා දිට්ඨිය වඩන්නේ සුඛ විපස්සනා භාවනා කරන්නා වූ යෝගාවචරය සමත සම්මා දිට්ඨියත් විපස්සනා සම්මා දිට්ඨියත් එකවර වඩන නිසා බොහෝම අභියෝගශීලී කටයුත්තකට උර දීලා හිත දීලා වැඩ කරන කෙනෙක්. ඒ නිසා අරමුණක් මතුවෙන වාරයක් පාසා ඒ අරමුණේ හොඳට සමාධිමත් කරගන්න තරමට හිතේ එල්ලේ තියෙන්න ඕනේ. හිතේ වීරිය තියෙන්න ඕනේ. ඊගාව ක්ෂණයේ ඒ හා සමානම සමාධියක් ඇති වෙන විදිහට හිත අරමුණට විදින්න යොමු කරවන්නේ එතකොට තමයි මේ සමත සම්මාදිට්ඨියත් විපස්සනා සම්මාදිට්ඨිය ක්ෂණ ක්ෂණ වශයෙන් පහළ මෙන්න මෙහෙම කටයුතු කරන කෙනාටත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කෙලෙස් වටේ කියන තනි වචනේ ඇතුළත තුන් දෙනෙක් තුන් කට්ටුවක් එකට වැඩ කරනවා බලමුළු තුනක් එකට වැඩ කරනවා ඒ සඳහා අවිද්‍යාව වැඩ කරනවා අවිද්‍යාව නිසා පහළ වෙන්නා වූ තෘෂ්ණාව වැඩ කරනවා. තෘෂ්ණාවත් අවිද්‍යාව නිසා උපාදානයේ කියන දැඩි බැඳීම ඇති වෙනවා. මේ තුන නිසායි කෙලස් තෙතමනය නොසිඳී පවතින්නේ. ඒ නොසිඳී පවතින තාකල් කර්ම රැස් වෙනවා. කර්ම රැස් වෙන තාකල් විපාක භුක්ති විඳිනවා. මේ නිසා මේ විදිහට කාරණාව මූල ධර්මානුකූලවත් සාමාන්‍ය බුද්ධියට ගැළපෙන ආකාරයටත් විසඳාගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි අපි උපාදානීය තේරුම් අරගන්නවා දැඩිව ගැනීම මේ දැඩිව ගන්නට හේතු වෙන්නේ සාමාන්‍ය ආසාව බව තේරුම් ගන්නවා මේ සාමාන්‍ය ආසාව පහළ වෙන්නේ දුක දුක වශයෙන් නොදැනීම ඒ මත දුක සැප වශයෙන් ගැනීම ප්‍රතිපත්ති අවිද්‍යාව කියලා කියන්නේ දුකගෙන දෙන්නා වූ මේ නාම රූප ධර්මියෝ දුකයි කියන එක නොදැකීම මිත්‍යා ප්‍රතිපත්ති අවිද්‍යාව කියලා කියන්නේ මේ දුක්ගෙන දෙන්නා වූ නාම රූප ධර්ම සුඛයි සුභයි මමයි කියලා ගන්න. මෙන්න මේ දෙක එහෙම නැත්නම් මේ අවිද්‍යාවේ මේ දෙපිටි පිළිවෙත පවතිනතාකල් සුෂ්ණාවපා ආසාව පහළ ආසාව පහළ වෙලා මෝහයෙන් සංපහන්සනේ වෙන්න වෙන්න ඉබේම උපාදානයට දැඩි බැඳීමට ලක් ඒ නිසා සෝදාගෙන පිරිසිදු කරගෙන පිරිසිදු කරගෙන යනකොට අහුවෙන්නේ මේ අවිද්‍යාව කියන බැලූ බැල්මට අහිංසක ස්වરૂපයක් ගන්න හොර දෙටුවේ මේ හොර දෙටුවා දවාලේ හෝ රාත්‍රියේ හෝ ගිහිල්ලා සොරකම් කරන කෙනෙක් නෙවෙයි. මේ සොර දෙකුව කරන්නේ සොරකම් සඳහා සැලසුම් සකස් කරලා සහාචරයන්ට ඉදිරිපත් කරලා දෙන එක විතරයි. මේ සහාචරයෝ මේ සොර දෙටුව ඉහෙන් කරින් පිළිගන්නවා පුදුමාකාර බයක් දක්වනවා ඒ නිසා සොර දෙටුව කියන ආකාරයට කටයුතු කරලා ඒ ඇත්තන් විසින් සොරකම් කරනවා අහුනොත් අහුවෙන්නේ අන්නර සහචරය තමයි මෝඩ සහචරය ටික තමයි අහුවෙන්නේ. ඒ නිසා මේ මෝඩ සහචරයන් නසා දැමීමේ මෝඩ සහචරයන්ට වද පමුණුවට බන්ධනවලටපත් කිරීමේ අපිට බෑ මේ සොරකම නතර කරන්න. ඒ නිසා මේ මෝඩ සහචරයමුත් අපි දකිමින් දැනගනිමින් ඒ අත්තන් తాවකාලිකව සිර කර තබමින් ඉදිරියටම ගමන් කරන්න ඉදිරියට ගමන් කරනකොට කරනකොට සහචර ප්‍රමාණය අඩු වෙනකොට අඩු වෙනකොට මේ ස්වර දෙතුවා ධාම තීක්ෂණ බුද්ධියක් ඇති නමුත් ක්‍රියාශක්තියක් නැති මේ ස්වර දෙතුවා විලාන වෙලා යන මේ ස්වර දෙතුවට පණ නැතුව යනවා එතකොට තමයි මෙයාගේ බල බිඳිලා දණින් වැටිලා පරාජය පිළිගන්නේ ඒ නිසා අපේ කරගෙන යන වැඩපිළිවෙලේ අපි කම්මස්සකතා සම්මාදිට්ඨිය මුලින් පිළිඅරගෙන හොඳ දේ විසේ හැසිරෙනවා නරක දේ දුරු කරනවා සීලයක දානයක ආදී කටයුතු කරමින් ඉදිරියට ගමන් කරනකොට තෘෂ්ණාව දුරු කිරීමේ වැඩපිළිවෙලට යන්න අපි මේ නාම රූප ධර්ම කියන දුක නාම රූප වශයෙන් දැක ගන්න ඕනේ. එහෙම නැත්නම් දුක්ඛ සත්‍යය දුක වශයෙන් නෙවෙයි සුඛක් වශයෙන් ගන්න තරමට මේක විපල්ලාස කරලා දෙනවා මේ අවිද්‍යාව නිසා. මේ නිසා අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම කියලායි අපි තේරුම් කරගන්නේ. චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා කියන්නේ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් නොදැනීම. මේ නිසයි අපි දැකීම વિશેයි උනන්දු වෙන්නේ. මේ නිසයි අපි ඇහිීම දේවල් අහන්න උනන්දු වෙන්නේ. මේ නිසායි අපි ආග්‍රහණ විවිධ වශයෙන් ලබන්න උනන්දු වෙන්නේ. මේ නිසායි අපි විවිධ රසයන් වලින් දිව පිනවන්න උත්සාහ කරන්නේ. මේ නිසායි අපි විවිධ සුඛ පහසු ශරීරට ඉල්ලමින් මේ අඩදබර කරන්නේ. මේ නිසායි අපි හිතට හොඳ හිතවිලි පහළ වෙන තැන් හොයාගෙන මොකට හිතවිලි පහළ වෙන මොහොතක් කල්පනා කරමින් මේ උඩ බලාගෙන දුවන්නේ. මේ මොකද මෙහි යම් කිසි සුඛයක් තියෙනවා කියලා හොයන. බුද්ධ දේශනාව අනුවට නැත්නම් මූල ධර්ම අනුව අපි තේරුම් ගලගත්තේ පංච උපාදානස්කන්ධා දුක්ඛා. පවතින රූප සමූහයක් තියෙනවා නම් මේ సంతානේ මමයේ කියලා අල්ලාගෙන දුකයි. වේදනා යම් කිසි ප්‍රමාණයක් තියෙනවා නම් දුකයි. සංඥා සංඛාර විඥාන ආදී වූ මේ උපාදානස්කන්ධ පහම දුකයි කිය. ඒ නිසා අපි අපේ මේ ශරීරයේ යොදවලා යම් අවස්ථාවක අපි හිටගෙන ඉන්නවා නම් යම් අවස්ථාවක අපි ඉඳගෙන ඉන්නවා නම් යම් අවස්ථාවක අපි ඇවිදිනවා නම් යම් අවස්ථාවක අපි ඇලවෙලා හාන්ස් වෙලා ඉන්නවා නම් මේ සතර ඉරියව්වේදීම මෙහි ඇති නාම රූප නාම රූප වශයෙන් දැක ගැනීම සිදු වෙන තාක්කල් අපිට ඇත්ත ඇති හැටි දැකීම සිදු වෙන්නේ නැහැ නාම රූප වශයෙන් බාහිරව මේක දකිනවනම් මේ වම් පතය මේක දකුණු පැත්තය මේක අතය පය මේක මමය මේක ස්ත්‍රියාවක් මේක පුරුෂයෙක් මේක සුභය මේක අසුභය වශයෙන් ඒ තාකල් නාම රූප ධර්මිය මතුවෙන්නේ නැහැ සම්මතානුකූලව අපි මතවාද වලට යට වෙනවා මේ නිසා මෙනෙහි කිරීම නැතිනම් නාම රූප ධර්මයන්ගේ නියම ස්වરૂපේ නාම රූප වශයෙන් දක් ගන්න බැරි වෙන නිසා මේ සුඛයක් සුභයක් මංගල කාරණාවල් දකින්න පටන් අර ගන්නවා ඊට පස්සේ මේ මංගල කාරණාව වැඩි කර ගන්නට සුඛය වැඩි කර ගන්නට සුභය වැඩි කර ගන්නට ඥානය කියලා දෙයක් පාවිච්චි කරනවා ඒ පාවිච්චි කිරීම නිසා මේ දුක සුඛයක් වශයෙන් ගත්ත දේ තව තවත් තහවුරු වෙනවා තමන් ඉන්න අනික් පිරිස අතර තමන් ඉදිරියට යන්න බලනවා ප්‍රසිද්ධියෝ අප්‍රසිද්ධියේ මේ සුඛය Tamanට වැඩි කරගන්න. මේ නිසා ඇතුළත බාහිර වශයෙන් විශාල අවුල් වියවුල් සමාජයේ වශයෙන් හෝ ආධ්‍යාත්මික වශයෙන් සිද්ධ වෙනවා. නමුත් යෝගාවචරයේ මේ අවිද්‍යාව කියන මේ මූලික කෙලෙස් වත් දුකේ හිස සිඳින තැනට විනාශ කරන තැනට කරුණු තේරුම් අරගත්තොත් ඒ යෝගාවචරයා ප්‍රධාන වශයෙන්ම පවත්වන්න ඕනේ තමන්ගේ ශරීරයේ වශයෙන් අර කියන සතර ඉරියව්වත් ඒ අතරමැද ඇත්තා වූ සාමාන්‍ය ඉරියව් වෙන එහෙම හිස හැරවීම නැවීම දිගෑරීම වකුටු කිරීම ඉඳගනි දොරවල් අරනවා දොරවල් වසනවා නැත්නම් තමයි ඇඳුම් අදිනවා සූරු පෙරවනවා වැසිකිලි කැසිකිලි කෘත්‍ය කරනවා ආදී මේ සෑම සියලු කටයුත්තකම ඇත්තා වූ නාම රූප ධර්ම නාම රූප ධර්ම වශයෙන් වටහා ගනිමි කියන අදහසෙන් ඒ විශේෂයේ මානසිකාරය පවත්වන්න ඕනේ සතිය අඛණ්ඩව පවත්වන්න ඕනේ දකින්න වාරයක් පාසා අසන වාරයක් පාසා ආග්‍රහණ කරන වාරයක් පාසා රස මිහිර බලන වාරයක් පාසා ස්පර්ශ ලබන වාරයක් පාසා හිතට හිතින් ලැබෙන වාරයක් පාසා මේ නාම රූප ධර්ම ප්‍රකට කරගන්න අවස්ථාවක් තියෙනවා ඒ නිසා මේ වාර ප්‍රමාණය පුළුවන් තරම් අඩු කරලා සංවර කරගෙන ඇහ කන නාසය දිව ශරීරය හිත කියන මේ ඉන්ද්‍රියන් පුළුවන් තරම් සංවර කරගෙන එන සෑම අවස්ථාවකදීම අහන දකින අවස්ථාවකදීම එහි ඇත්තා වූ දුක්ඛ ස්වરૂපය කියන මේ නාම රූප ධර්ම අවබෝධ වෙන තාලයට අසන වේලාවේදී අසන බව මෙනෙහි කරන්න ඕනේ දකින්න වේලාවේදී දකින්න බව මෙනෙහි කරන්න ඕනේ ආදී වශයෙන් තමන් ධර්මාරම්මන වශයෙන් ඉදිරිපත් වෙන සෑම සියලු දෙයක්ම මෙනෙහි කිරීමට ලක් කරන්න ඕනේ එතකොට තමයි මේ අවිද්‍යා ස්වરૂපය විද්‍යාව මාර්ගේ නොදැනීම් ස්වરૂපය දැනී මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාව වියලවා දමන්න පුළුවන් වෙන්නේ අසරණ කරලා දමන්න පුළුවන් වෙන්නේ ඒ අසරණ කිරීමෙන් පමණයි අවිද්‍යාව නසන්න පුළුවන් වෙන්නේ හිස නසන්න පුළුවන් වෙන්නේ හිස විඳින්න දෙපළු කරන්න විනාශ කරන්න පුළුවන් වෙන්නේ එහෙමනම් අපි තේරුම් අරගන්න ඕනේ මේසා ගැඹුරු වැඩ පිළිවෙලක් සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වත්‍යා සර්වඥතා ඥාණයෙන් දැක දැනගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව ඇත්තා වූ සංසාරේ බය දන්නා වූ බයෙන් ගැලවීමට සංවේගයෙන් කටයුතු කරන්නා වූ ඇත්තන්ට මාර්ගය පැහැදිලි කරලා තියෙනවා මේ මාර්ගානුකූලව කටයුතු කරනවා නම් දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වශයෙන් දැක ගන්නා සුළු යෝගාවචර ජීවිතයක් ගත කරනවා නම් මේ නාම රූප නාම රූප වශයෙන් දකින්නවනම් ඒ විශේෂයේ සුඛ සුභ වශයෙන් ගැනීමක් නැත් නැත නැතිකම නිසාම තෘෂ්ණාව පහළ වෙන්නේ නැහැ තෘෂ්ණාව කියන ලාමක ආසාව නැත්නම් දැඩි ආසාවකට යන්න තියෙන ඉඩ අඩුයි අන්න එහෙම කරනකොට කෙලෙස් වර්ගයේ වියලවනවා වෙන විදිහකට කියනවා නම් අරමුණක් පිම්බීමක් වශයෙන් ගත්තත් හැකිලීමක් වශයෙන් ගත්තත් පිම්බෙන අවස්ථාවේදී ඒ පිම්බීම විශේෂයි පිම්බෙන බව මෙනෙහි කරමින් බලාගෙන ඉන්නකොට හිතේ සතිය පිහිටවනවා. මෙනෙහි කිරීම නිසා මේ සතිය පිහිටීම නිසා හිත එකලස් භාවයක්පත් වෙනවා. හිත සංසුන් භාවයකටපත් වෙනවා, ගොනුවකටපත් වෙනවා. මේ ගොනුවකටපත් වෙනකොට මේ පිම්බීම කියන අරමුණ ගොනු වෙච්ච හිතට සමාධිමත් වෙච්ච හිතට හොඳට පැහැදිලිව පේන්න පටන් අර ගන්නවා මේක රූප ධර්මයක් වශයෙන් ඒ වාගේම ඒක දකින්නා වූ හිත නාම ධර්මයක් වශයෙන් නාම ධර්ම සහ රූප ධර්ම හොඳට පැහැදිලිව වෙන් වෙන් වශයෙන් පේනවා එතකොට වැටහෙනවා මේ නාම ධර්මයටත් රූප ධර්මයටත් බාහිරින් මෙහි කිසිම නොදකින්න පුළුවන් දෙයක් නැහැ නාම රූප වශයෙන් පැහැදිලිවම මේ දෙක වෙන්වෙන් වශයෙන් දැක ගන්න පුළුවන් වෙනවා මේ වීරිය මත මේ සතිය මත මේ සමාධිය මත නැවත නැවතත් නැවත නැවතත් පිම්බීමම මානසිකාරයට නංවනකොට මේ නාම ධර්ම නිසා රූප ධර්ම වලට වෙන වෙනස්කම් රූප ධර්ම නිසා නාම ධර්ම වලට වෙන වෙනස්කම් නාම ධර්ම නිසා නාම ධර්ම රූප ධර්ම නිසා රූප ධර්ම ආදී විදිහට අර ප්‍රථමයෙන් විසදව දැකගත්තා වූ නාම රූප ධර්මයන් අතර ඇත්තා වූ සහ සම්බන්ධතාවයන් හේතුඵල සම්බන්ධතාවයන් දැක ගන්න පුළුවන්. අර මුලින් කියන විදිහට නාම ධර්මය සමාධිමත් හිතේ සමාධිමත් හිත වශයෙන් දැක ගැනීමෙන් රූප ධර්මයේ රූප ධර්මයේ වශයෙන් රූප ධර්මයට පරිබාහිර දෙයක් නැති ආදී වශයෙන් දැක ගැනීමෙන් පමණයි නාම රූප අතර සම්බන්ධතාවය දැක ගන්න පුළුවන්. මෙන්න මේ සම්බන්ධතාවය දැක දැක අඛණ්ඩව වීර්ය කරන පුද්ගලයාට අඛණ්ඩව වීර්ය කරන යෝගියාට අඛණ්ඩව වීර්ය කරන භික්ෂුවට අනිත්‍ය ධර්මයේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ කොහොමද? මේ නාම ධර්ම වහ වහ වෙනස් වෙමින් රූප ධර්ම વિશે ක්‍රියාත්මක වෙනවා. නාම ධර්ම වහ වහ වෙනස් වෙමින් නාම ධර්ම વિશે ක්‍රියාත්මක වෙනවා. ඒ වාගේම රූප ධර්ම වහ වහ වෙනස් වෙමින් රූප ධර්ම વિશે ක්‍රියාත්මක වෙනවා. රූප ධර්ම වහ වහ වෙනස් වෙමින් නාම ධර්ම વિશે ක්‍රියාත්මක වෙනවා. මේ අනුව බලනකොට මේ දෙක අතර පවතින ඉතාමත්ම යොසුළු කඩිනම් වැඩපිළිවෙලක් ඒ වැඩපිළිවෙල තුල අද ගැඹුරක් පවතිනවා මේ ගැඹුර කොච්චරද කියනවනම් ඒ තරම් මේ දෙක අධිකව වේගයෙන් ඇති වෙමින් නැති වෙමින් පවතී. මේ විදිහට නාම රූප වශයෙන් තේරුම් අරගෙන ඒ අතරතුර ඇත්තා වූ සහසම්බන්ධතාවයේ තේරුම් අරගන්න මට්ටමට යන යෝගාවචරය දිගටම පිම්බීම විශේෂයෙන් නැවත නැවත හිත හරියටම එකලස් කරගෙන එල්ල කරනවා නම් වීර්යයෙන් නැවත නැවත මානසිකාරය පවත්වනවා නම් මේ නාම රූප ධර්මයන්ගේ ඇත්තා වූ ක්ෂණ භංගුර භාවය වහා වහා වෙනස් වෙන බව ඒ වාගේම රූප ධර්මයන්ගේ අත්තා වූ වහා වෙනස් වෙන බව දකිනකොට එකම දෙයයි දකින්නේ නාම වශයෙන්මුත් වෙනස් වීම රූප වශයෙන්මුත් වෙනස් වීම මේ නිසා දකින අහන ආග්‍රහණය කරන රස බලන ස්පර්ශය ලබන හිතන හිතවිල්ලක් වාස මෙන්න මේ වෙනස් වීම පමණක්ම දකින්න පටන් මෙතනදී කියනවා ස්වභාව ලක්ෂණ දකිමින් හිතපු හිත ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ පිම්බීමේ ඇති පිම්බීමේ ස්වરૂපේ. එහි අතර වෙන තද වෙන තද වෙන චලන ස්වરૂපය. හිතේ ඇතා වූ වහවහා ඒ දේ නිරීක්ෂණය කරන වෙන්ව සිට ගන්න වෙන්කොට දක්වන ස්වરૂපය. මේව ස්වභාවික ලක්ෂණ හිතේ ස්වභාවික ලක්ෂණ පිම්බීමේ ස්වභාවික ලක්ෂණ මෙන්න මෙතන ඉන්න හිත අර විදිහට නාම රූප වෙන් කරලා දකිනවා නාම රූප අතර සම්බන්ධතාවයේ දකින්නවා කියලා ඒ සම්බන්ධතාවයේ පවතින ඊටාම ශීඝ්‍රයෙන් වෙනස් වෙන ක්‍රියාකාරකමකය කියලා ඒ ශීඝ්‍ර ක්‍රියාකාරකමට හිත යොමු වෙනකොට කියනවා සං ස්වභාව ලක්ෂණයෙන් හිත සන්තති ලක්ෂණයට හැරුණා කියලා කියනවා. ඒ සන්තති ලක්ෂණයට හැරෙනවයි කියලා කියන්නේ වේගයෙන් ගලාගෙන යන සන්තතියක් ධාරාවක් වශයෙන් හිතක් දකිනවා බාහිරෙන් දකිනවා පිම්බීම මේ විදිහට දක්වපු යෝගාවචරය හැකිලීමත් මේ ආකාරයටම දකිනවා. පිම්බීම හැකිලීම පිම්බීම හැකිලීම වාරයක් වාරයක් පාසා මෙනෙහි කරමින් යනකොට චනයකට හිත පිට යනවා. ඒ පිට යන හිතේ මේ ස්වરૂපයමයි තියෙන්නේ. ඒ නිසා හිත පිට ගියේ කොළඹටද නුවරටද පිට රටකටද කියන දෙයක් නෙවෙයි මෙතනදී අදාළ වෙන්නේ මේ හිතේ ඇත්තා වූ වහා වෙනස් වෙන ස්වરૂපය ඒ නිසා අසම්මතය ස්වභාව ලක්ෂණ බිඳගෙන හිතේ සන්තතිය පේන්න පටන් අර ගන්නවා. ආයෙත් හිත වැඩි වෙලා නොගොස් නැවත පිම්බීම හැකිලීමට ගේන්න පුළුවන් වෙනවා. වරක වේදනාව මතුවෙනවා. අර සන්තතියට නැමීගත් හිතකින් යුක්තව සමාධිමත් හිතකින් යුක්තව වේදනාවට හිත යොමු කරන යෝගාවචරය වේදනාවේම හිත යොමු කරලා වේදනාව හොඳට පේන තැනට හිත යොමු කරලා නැවත නැවතත් හිත වේදනාව වේදනාව වේදනාව වශයෙන් යොදවනකොට වේදනාවේ ඇත්තා වූ තද කරන පෙළන උණුසුම් සිසිල් ගති අඹරන ගති විදින ගති අනින ගති අදින ගති ඒිට පටන් ගන්නවා එතන තියෙන්නේ ඒ ගති ටිකක් විතරයි ස්වභාව ධර්ම නැත්නම් ධර්මතා මේ ධාතු ගුණ දැකගෙන දැකගෙන යනකොට මේ සෑම දෙයක්ම එකිනෙකට මාරු වෙමින් උණුසුම් ගතිය සිසිල් ගතියට මාරු වෙනවා. තද ගතිය බුරුල් ගතියට මාරු වෙනවා. අනින ගතිය අදින ගතියට මාරු වෙනවා. තල්ලු කරන ගතිය අදින ගතියට මාරු වෙනවා. මේ විදිහට මාරු වෙන රූප ධර්ම වැඩපිළිවෙලේ ඇත්තා වූ ශීඝ්‍ර භාවය. එකක් එකිනෙක විසින් ප්‍රතිස්ථාපනය කරන ගතිය දකිනකොට වේදනාවට හිත ඍජුව මොන දුන්න වෙනවා. හුදු වේදනාව හිතින් බලාගෙන ඉන්නකොට මේක දකුණු පායේ දෙන්නේ වම් පායේ දෙන්නේ කිසිම දෙයක් මතක නැහැ වැටෙන්නේ නැහැ එහෙම නැත්නම් සම්මත ලකුණු සියල්ලම හිතින් ගිලිලා යනවා නියම සුද්ධ ධර්මතාවයට හිත යනකොට වේදනාවට ඍජුව මුහුණ දෙන්න පුළුවන් මේ විදිහට හේතුඵල ධර්මතාවයේ වශයෙන් ඒ එකිනෙකක් වේදනා තව එකක් වේදනාවකට හේතු වෙන හැටි එයින් විඳී යන හැටි දකින්නකොට අවසානයේ දකින්නේ ඇතිවීම නැතිවීම දෙක පමණයි. මේ විදිහට අනිත්‍යතාවයේ දකිනවා නම් මේ කියන පින්දීමේ මේ කියන හැකිලීමේ මේ කියන හිත හිත යෑමේ මේ කියන වේදනාවේ සහ වෙන ඕනෑම අරමුණක යෝගාවචරය මේ මුළු පංචස්කන්ධයේම එව නැත්නම් මේ සදින්ද්‍රියම වහා ඇති වී නැති වී යන විශාල වැඩ පොලක් ඇතුළේ ඉන්නවා. ආත්පස සද්ද නගෙමින් වේග දෙමින් ඒ Java කැවෙමින් වැඩ කරන මහා වැඩ පොලක් ඇතුලේ ඉන්නා වගේ මුළු සෑම දෙයක්ම විශාල වේගයකින් වෙනස් වෙමින් පවතින ස්වરૂපයක් මැද දුකින් පෙළෙන අසරණ භාවයකට වැටෙන්න පටන් ගන්නවා. මේ කිසිම දෙයක ඉඳගෙන ඉන්න පදනමක් නැහැ. මගේ කියා ගන්නට අල්ල ගන්න තැනක් නැහැ. ඒක ඇල්ලුවොත් කොයි වෙලාවෙ සුණු විසුණු වෙලා දන්න අල්ලන කෙනත් සුණු විසුණු වෙනවා අපු වෙන දේ සුණු විසුණු වෙනවා මේ විදිහට මහා දුක්ඛිත බවක් වැටහෙනවා අසරණ භාවයක් වැටහෙනවා මේ වහා ඇතිවීම මම ඇති කරපු දෙයක් ඇති වෙච්ච දෙයක් ඒ වගේම අදිස්ථාන කරාට මේක ඇති වේවා කියලා අදිස්ථාන ශක්තියෙන් කිසිම හරයක් නැහැ අදිස්ථාන කරාට මේක නැති වේවා කියලා අදිස්ථාන කිරීමෙන් කිසිම හරයක් නැහැ. මේවා මට පාලනය කරගන්න බෑ. මේවා වශයෙහි පවත්වන්න බෑ. ආණ්ඩු කරන්න බෑ. මට්ටු කරන්න බෑ. කොයි දෙයක හිතේ යදුවත් මෙහෙම දකින්නකොට මේකේ තද පෙළෙන ස්වරූපයක් පේන්න පටන් එහෙමනම් මේ දුක්ඛ සත්‍යයේ දුක්ඛ සත්‍ය වශයෙන් තේරෙනකොට කාම දායකවත් ඇලීමක් මේ සුඛ භාවයක් සුභ භාවයක් මංගල බැරි භාවයක් ආණ්ඩු මට්ටු කරන්න බැරි භාවයක් ආයෙ පිටින් කෙනෙක් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ නෑ මේ වහා වෙනස් වෙන ස්වરૂපේ දකින්නකොට යමක් වහා වෙනස් වෙන සුළු නම් ඒ දුකයි යමක් වෙනස් වෙන සුළුයි නම් දුකයි නම් ඒ ආත්ම වශයෙන් ගන්න බෑ කියන එක යෝගාවචරයට ඉබේම වැටෙන්න පටන් ගන්නවා. නමුත් මේසා ගැඹුරක් දෙන විදිහට මෙනෙහි නොකරනවනම් සත්‍යයක් ඇහෙන වෙලාවේදී රූපයක් දකින වෙලාවේදී වහාම මේ දේවල් නොපිළිගන්න මේ දේවල් පිළිබඳ ඇදහිීමක් නැති ඔලොමොල හිත වහාම රූපේ දිහාවට ඇදිලා ගිහිලා රූපේ අංග ප්‍රත්‍යංග දකිමින් එහි ආසාව උපදවනවා යම් විදියකට රූපේ අප්‍රිය අමනාපේන ද්වේෂය පහල කරනවා මේක නොවේවා මට හොඳ සුවයක් වේවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඉබේම ඒ බාහිර දෙයට ඇදීම බැඳීම පහළ වෙලා ක්‍රමයෙන් හිත ඒ දේ වඩ වඩාත් ලං කරගන්න ධාර්මික හෝ අධාර්මිකව ලං කරගන්න උපාදානයටපත් වෙනවා. එතකොට කෙලෙස් වටේ සම්පූර්ණයි. ඒ වෙනුවට අර කියන විදිහට නාම රූප වශයෙන් රැකෙනවනම් ඒ නාම රූප අතර සම්බන්ධතාවයේ දකින්න තරම් හිත සතිය, වීරිය, සමාධිය පවතිනවනම් යෝගාවචරයා නාම රූප අතර සම්බන්ධතාවය දකින්න. සම්බන්ධතාවයේ දකින්නකොට නාම රූප අතර ඇති වහා වෙනස් වෙන සුළු ගතිය දකින්න. එතකොට දුක්ඛ ස්වરૂපේ අනාත්ම ස්වરૂපේ දකින්නකොට ආය තෘෂ්ණාවක් උපදින්නේ නැහැ. එතකොට නාම රූප දකින්න අවස්ථාවේදී නාම රූප නොදැකීමේ අවිද්‍යාව දුර වෙලා නාම රූප දැකීමේ ඥානය පහළ වෙනවා. හේතුඵල වශයෙන් එකිනෙක පිළිිත වෙන ආකාරයේ සහ සම්බන්ධතාවයේ පවත්වන ආකාරය දකිනකොට ඒ පිළිබඳව මෙතෙක් පවතුනා වූ මෝහය දුරු වෙලා ඒ පිළිබඳව දැනීම දැකීම පහළ වෙනවා. තවදුරටත් ගමන් කරනට අනිත්‍ය භාවයේ දුක්ඛ භාවයේ අනාත්ම භාවයේ මද මද වශයෙන් ඕලාරිකව වැටෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ ඇත්තා වූ මෝහය පහළ වෙනවා. මෝහය පහ වෙනවා. දැකීම පහළ වෙනවා. එතකොට අවිද්‍යාව දුර වෙනවා. මේ අවිද්‍යාව දුරු වීම නිසාම මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දේක බැඳීමක් පහළ වෙන්නේ නැහැ සමුදය සත්‍ය කියන තෘෂ්ණාව දුර වෙනවා. ඒ මොහොතේයි කම්ම සිද්ධ වීම කර්ම සිදු වීම සම්පූර්ණයෙන්ම ඒ ක්ෂණයට ගෙවිලා. එතකොට එතනම Nirodhayak නතර වීමක් විමුක්තියක් පහළ වෙනවා. මාර්ගාංග සියල්ලම වැඩිවීමක් සිද්ධ වෙනවා. මේ කියන ධර්මතා අපි විවිධ නිදර්ශන සහිතව එකින් එක මේ දක්වා අවස්ථාවෙන් අවස්ථාවට විස්තර කරන්න ලැබුණා. සාරේ වශයෙන් ගන්න තියෙන්නේ මේ වැඩපිළිවෙලේ ප්‍රධානම කටයුත්ත වෙන්නේ කෙනෙක් නොපිළිගන්න ඉඩ තියෙනවා. නමුත් ඇත්ත ඇති හැටියෙන් නම් මේ අවිද්‍යාව බිඳුල. අවිද්‍යාව සුණු කර දැමීම. මේ අවිද්‍යාව සුණු කර දැමීම ඉතාමත්ම සූක්ෂම වැඩපිළිවෙල. මේක ක්‍රමානුකූලවම කළ යුතු වැඩපිළිවෙලක්. අපිට හිතන හිතවිලි අනුව කරන එක නෙවෙයි ඒ දේ කරලා ඒ දේ කරවන්න පුළුවන් කියන තරමට පාරමිතා ශක්තිය ඇත්තා වූ මේ අවිද්‍යාව නිසා දුකින් පෙළෙන සත්‍යයක් පිළිබඳ මහා කරුණාවක් ඇත්තා වූ ආත්මගේ ප්‍රධානම පෙළේ කල්යාණ මිත්‍යාවන සාස්තුන් වහන්සේගේ ක්‍රමය අනුගමනය කරන්න. මේ විදිහට අවිද්‍යාව දුරු කරලා වෙන විදිහකට කියනවා විද්‍යාව පහළ කරගෙන මේ කෙලෙස් වත්තේ සංසාර වත්තේ හිස වෙන අවිද්‍යාව බිඳලන්න නම් ධර්මතා වශයෙන් ප්‍රධානම වෙන්නේ ශ්‍රද්ධාවයි යම් කිසි කෙනෙක් මේ සියල්ල දැක්කා වූ සියල්ල දැනවදාලා වූ ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් මේ සියල්ලටම මුල අවිද්‍යාවයි කියන මේ ධර්මතාවයේ කෙනෙක් අදහනවා. නමුත් විශේෂයෙන් අමතක මතක් කරන්න දෙයක් නැහැ මේක මේ මෝඩ එහෙම නැත්නම් අන්ධ ඇදහිල්ලක් නෙවෙයි. මේ ඇදහිල්ල මේ විශ්වාසය ඒ අදහයිම සමගම ක්‍රියාවට නැගීමෙන් අත්දක ගන්න පුළුවන් එකක්. මෙලෝ වශයෙන් අත්දක ගන්න පුළුවන් එකක්. ඒ නිසා මේ ධර්මතාවයේ අනුව පහළ වෙන මේ විශාල ආදීනව රාශිය දුරු කරන්නට නම් මේ ධර්මතාවයේ අදහන්න ඕනේ ඒ අනුව පිළිපදින්න ඕනේ ඒ අනුව කටයුතු කරන්න ඕනේ කියන ඇදහිීමේ ශක්තිය කියන ශ්‍රද්ධාව ඉතේසෙම වැඩගත් මේ ශ්‍රද්ධාව කුමක් විශේෂයේද පහළ කර ගන්න ඕනේ කියලා යෝගාවචර පැත්තෙන් බලනවා නම් විපස්සනා පැත්තෙන් බලනවා නම් සතිපට්ඨාන සූත්‍රයත් ආ වූ ආනිසංස හත විශේෂ ශ්‍රද්ධා. සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමන සාර්ථකමාය ඥාය සතිකමාය නිබ්බාන සත්‍යකරණාය කියන මේ කරුණු හත විශේෂයි අධීම කියතෝ. විපස්සනා භාවනා සතිපට්ඨාන භාවනා කරනවා නම් හිතේ පිරිසිදුව සත්වයාගේ පිරිසිදුව පහළ වෙනවා කියන එක අදහා ගන්නවා. එහෙම ඇදහිීමක් ඇති කරගෙන මේ භාවනා මාර්ගයේ දෙන සරල උපදේශ පන්තිය පිළිගැනීමෙන් වෙන කිසියම් ක්‍රමයකට ලබා ගන්න බැරි වූ මේ පිරිසිදු භාවයේ පවිත්‍ර භාවයේ ලබා ගන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා ඒක විශ්වාස කරලා ඇදහුවොත් විතරයි මම මේ දේ කරලා බලමි මට මේ කුසල ඡන්දය කියන මේ කර බැලීමේ ආසාව පහළ වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව තමයි කුසල ඡන්දයට මඟ පාදන්නේ. කුසල ඡන්දය කියන්නේ මේ විදිහට පිළිසිදු හිතක් මටත් ඇති කරගන්න ඕනේ මමත් ඇති කරගනිමි කියලා කුසල චේතනාව පහළ වෙනවා. ප්‍රධාන වශයෙන්ම පිළිගැනීමක් නැත්නම් සැක පවතිනවා නම් කවදාකවත් කුසල චිත්තය කුසල ඡන්දය පූර්ණ වෙන්නේ නැහැ සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ කුසල ඡන්දය ශ්‍රද්ධාව පදනම් කරගත්තා වූ මේ කුසල ඡන්දේ නිසයි කෙනෙක් ක්‍රියාරම්භ කරන්නේ වැඩකට එළඹෙන්නේ මේ ශ්‍රද්ධාව නැත්නම් කුසල ඡන්දේ නැත්නම් කෙනෙකුට අපි කලින් මතු කරගත්ත උදාහරණයේ විදිහට තහත බල මරණින් දෙපසු වෙන කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණයි කියන එක ලොකු වෙනසක් ඒ පුද්ගලයාගේ ජීවිතයට ඇති කරන්නේ නැහැ ඒ වාගේම ධර්මයේ ලෝකේ පවතිනවායි කියන එක ඒ නින්දේ පසු වෙන පුද්ගලයාට ශ්‍රද්ධාව ඡන්දේ නැති කෙනාට වෙනසක් කරන්නේ නැහැ. ඒ වාගේ මේ මාර්ගයේ ගමන් කරන්නා වූ සංඝයා වහන්සේලා ඇතුළු ශ්‍රාවක පිරිසක් ඉන්නවා කියන එක අර නින්දේ පසු වෙන ශ්‍රද්ධාව අවදි කරගත්ත නැති කෙනාට වෙනසක් කරන්නේ නැහැ. මේ පුද්ගලයා උප්පත්ති ආකාරයෙන්ම මිය යනවා. ශරීරේ වැඩෙනවා හිත එතනමයි. ඒ නිසා මේ ධර්ම දේශනා ඇසීමේ ඒ වාගේම සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් ඒ වාගේම තමන්ගේ ඇති සංසාර බය නිසා කෙනෙක් මේ වාගේ දේවල් පිළිබඳව සත්‍ය දේවල් සම්‍යක් දිට්ඨික දේවල් දැකලා ඒ පිළිබඳ ශ්‍රද්ධාව පහළ කර ගන්නවා. ශ්‍රද්ධාව පහළ කරගත්තොත් කුසල ඡන්දය මේ දේ ළඟා කර ගැනීමේ ආසාව මේ හොඳ දේ සම්‍යක් දෘෂ්ටිය ළඟා කර ගැනීමේ ඡන්දය පහළ වෙනවා. මෙන්න මේ කුසල ඡන්දේ තමයි ක්‍රියාරම්භ කරන්නේ මෙන්න මේ ක්‍රියාරම්භ කරන වීර්ය ස්වરૂපයට කියනවා ආරම්භ ධාතු කියලා මේ විදිහට කුසල ඡන්දය වීර්යය කුසිගන්න වීර්ය නගාතබන මේ වීර්ය ආකාර තුනක් විපස්සනා යෝගීන් දැනගෙන කියනවා ප්‍රධාන වශයෙන්ම ක්‍රියාරම්භ කරන්නා වූ ආරම්භ ධාතු මේ ආරම්භ ධාතු ඇති පිරිසක් තමයි මේ අද මෙතන රැස් වෙලා ඉන්නේ. මේ නිසයි මේ පිරිස මේට කලින් ගත කළා වූ සුවපහසු ජීවිතය අතහැරලා මේ වාගේ මාර්ගයක ගමන් කරන්ඩ ගැළපෙන ආකාරයකට ලොකු නිස්සරණයක් සිද්ධ කරලා අද මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒක පුංචි යුද්ධයක් නෙවෙයි. ඒක ජයග්‍රහණේ පුංචි ජයග්‍රහණයකුත් නෙවෙයි. මොකද කුසල ඡන්දයේ තිබුණු පළියට කාමදාකවත් ක්‍රියාරම්භ කරේ නැත්නම් වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. කෝපනේතං ඉච්ඡේව පත්තප්ප. Taman කැමැති තිබුණු පළියට කවදාකවත් එතෙන්ටපත් වෙන්නේ නැහැ. ඒකට වැඩ කරන්න ඕන. සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන දේශනාව. නඛෝපනේතං ඉච්ඡේව පත්තප්ප. ඒකත් දුකක්. හරි ආසාවක් තියෙනවා නිවන් ලබන්න. නමුත් තාමත් ඒක සඳහා පෙළඹිලා නැහැ, එළඹිලා නැහැ. ඉතින් ඒ අතෝ නිවන කොහොම වෙතත් දුක වරදක්. මේකත් දුකක්. නමුත් මේ පිරිස ගැන කල්පනා කරලා බලනකොට මේ පිරිස ඒ මට්ටම අර ජයග්‍රහණය කරපු පිරිසක්. මේ පිළිබඳව කලින් හිටපු තත්ත්වයේ සංසන්දනය කරලා බලනකොට වටහා ගන්න පුළුවන්. ඒ නිසා ආරම්භ ධාතුව වශයෙන් මේ ක්‍රියාරම්භ කර පිරිසක්. නමුත් මේ ක්‍රියාරම්භ කර මුල් කාලේ සෑම කෙනෙකුටම ශ්‍රද්ධාව තියෙනවා. කුසල ඡන්දේ තියෙනවා. ඒ ශ්‍රද්ධාවට අපි කියනවා ඥානක ශ්‍රද්ධාව කියලා. ප්‍රසාද ශ්‍රද්ධාව කියලා කියනවා. වැඩේ පටන් අරගන්න ඒ ඇති. නමුත් ගෙනියන්න බෑ ඒ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවේ නෑ දිගට පවත්වාගෙන යන ශක්තිය. මේ විදිහට ක්‍රියා ආරම්භ කරපු යෝගාවචරය උපදේශ අනුව පිම්බෙන අවස්ථාවේදී පිම්බීම වශයෙන් මෙනෙහි කරනවා. මේකට ක්‍රියාරම්භ ධාතු අවශ්‍ය කරනවා. ආරම්භ ධාතු අවශ්‍ය කරනවා. වැඩ කරනවා. ඊගාවට හැකිලෙන අවස්ථාවේදී හැකිලීම වශයෙන් හිත මනස කාර්යය පවත්වනවා. ආස්වාද ප්‍රසවාස අනුව පවත්වන ඒ අනුව හුස්ම රැල්ල අනුව මෙනෙහි කරනවා. මේ ආරම්භ ධාතුවෙන් ලැබෙන Java මේ විදිහට කරගෙන කරගෙන යනකොට ඔනේ ටික වේලාවකදී හිත බාහිරයට යනවා. හිත බාහිරයට ගියාම අර හද බල ආශ කරන අරමුණක් දිගේ නම් යන්නේ ඒක නැවත මූල කර්මස්ථානයට ගන්න අර මූල ආරම්භ ධාතුවට බැරුව ඒ නිසා හිත නැවත අර රසඳුනේ බැඳිලා වැඩි වේලාවකට පස්සේ අහ දැන් විනාඩි 5ක් විතර මගේ මූල අරමුණෙන් හිත පිට ගියානේ කියලා ඔන්න කල්පනා කරනවා. ඒ කියන්නේ අර මූල ආරම්භ ධාතුව වැඩිට තාම ශක්තිමත් නැති. එන දුෂ්කරතාවලදී පසුබාන ස්වරූපේ තාම තියෙන්නේ ආරම්භ ධාතු වීර්ය තාම දිනු වෙලා නැති නිසායි. එන්ට මූලික තිබුණු ප්‍රසාද සද්ධාව තාම දිනු වෙලා නැති නිසායි. මේ ප්‍රසාද සද්ධාව දිනු වෙනවනම් ආරම්භ ධාතුව දිනු වෙනවනම් ඒ පුද්ගලයා හැකි සංඥාව පහළ කරගන්නවා. කර්මීනික සූත්‍රයේ සඳහන් වෙනවා සක්කෝ සක්කෝ කියන එක අපිට ගන්න පුළුවන් හැකියාව කියන විදිහේ නැත්නම් හැකි සංඥාව තියෙන කෙනෙක් මගේ හිත පිට ගියා පිට ගිය බව ප්‍රධාන වශයෙන් මෙනෙහි කරනවා පිට ගිය බව දිගට මෙනෙහි කරගෙන කරගෙන යනකොට මට මගේ අභිමත පරිදි නැවතත් හිතේ මේ විපල්ලාස ගතිය නතර වෙන්න ඕනේ මම නැවතත් මූල කර්මස්ථානට ගේන්න ඕනේ කියලා හැකි සංඥාව පහළ කරගත්තොත් හිතේ අර වහා පිටට ඇදෙන ගතිය නතර වෙනවා මේ විදිහට නැවතත් පින්දීම හැකලීමට හෝ මූල කර්මස්ථානයේ කුමක් හෝ වේවා ඒක හිතගෙන කරගෙන යනකොට ඔන්න වේදනා ස්වරූපයක් මතුවේ වේදනාව ස්වරූපයෙන් මතුවෙනකොට යෝගාවචරයට මුලින්ම බිය හැකිලෙන පැකිලෙන හිත පහළ වෙනවා. වේදනාවක් මතුණා මගේ වැඩේට බාධා වුණා කියලා අර වේදනාව ළඟට යන්නෙම බියගුළු හිතෙන්. ඒක ළඟට යන්නෙම හැකිලිච්ච මිරිකිච්ච හිතෙන්. එතකොට වේදනාව හරියට කේන්ති කිය බල්ලෙක් ඉදිරියට පනිනා වගේ දත් විලිස්සකට පනිනවා කියන්නේ. පනිනකොට අර ආරම්භ ධාතුව පමණකින් කටයුතු කරන යෝගාවචරය හැරිලා බයේ දුවන. බයේ දුවනකොට වේදනාව පැන පැන කන. මේ නිසා යෝගාවචරයේ දැනගන්න ඕනේ මේ ආරම්භ ධාතුවට එහා යන නික්කම ධාතුව කියන වීරියය දිනු වෙලා තියෙන තෝනේ යෝගාචර ජීවිතයේ ඉදිරියට ගෙනියන්න නම් ඉදිරියට එන බාධක කංගටළු වලදී અભීතව ඉදිරියට මූණ දෙන්න නම් හැකි සංඥාව පහල කර ගන්න ඕනේ. අර ප්‍රධාන වශයෙන්ම ආරම්භ ධාතුවට හේතු භූත වුණා වූ ප්‍රසාද සද්ධාව ඉක්මවල වකප්පෙන සද්ධාව පහල කර ගන්න ඕනේ. එතකොට වැඩට නික්මුණ කෙනෙක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. වතුරට බැහැලා පීනන කෙනෙක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අන්න යෝගාවචරික බවට පත් වෙන හැටි. අන්න භික්ෂුවක් බවට පත් වෙන හැටි. මෙතෙක් කල්ම තිබුණේ භික්ෂු ලාංඡනයේ පමණයි ලෝකාවචර ලාංඡනයේ පමණයි ශ්‍රද්ධාවේ ප්‍රසාද මට්ටම පමණයි ආරම්භ ධාතුව පමණයි මේ විදිහට දුක් කරදර කංකටොළු එනකොට ධර්ම දේශනා මාර්ගයෙන් ඕ සිත උද්දීපනය කර ගන්නා යෝගාවචරය එන කංකටොළු වලට බීතව මුහුණ දීම හැකි සංඥාවේ මුහුණ දීම මේ දුක් කරදර තුල තමයි මගේ මාර්ගේ වැටලා තියෙන්නේ කියන අභීත භාවයේ පුරු කරනකොට ඒ යෝගාවචරය තුළ නික්කම ධාතුව කියනා වූ වීරියේ දෙවෙනි මට්ටම පහළ මේ දෙවෙනි මට්ටම පහළ වෙනකොට යෝගාවචරය අප කලින් අරගත්ත විදිහේ වේදනා ස්වરૂපේත මුණ දෙන අවස්ථාවක් අරගත්තොත් ප්‍රායෝගික පැත්ත බලනකොට ඒ යෝගාවචරය වේදනාව ඇතිකන හිත හරියට දියුම් කාර්යක මුත්‍රේ හරියට දීමතන අලවන්නා වගේ මෙනෙහි කරන හිත හරියට අර වේදනා බහුල තැනට වේලාවේ මධ්‍ය ස්ථානයට හිත යොමු කරනවා. යොමු කරලා වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනකොට වේදනාව අර පුරුදු ස්වරූපේට මයිල් කුප්පගෙන දත් විලිස්සගෙන පයින්වයි ඉන්නේ. පනින්නේ හිත බය කරලා හිත මිරිකවා හරවා එලවලා ගන්න. නමුත් යෝගාචරය තේරුම් අරගන්නවා මගේ මේ කය ඉතුරු වෙනවා නම් ඉතුරු වෙච්චා. ජීවිතේ ඉතුරු වෙනවා නම් ඉතුරු වෙච්චා. මගේ ශාස්ත්‍රූන් වහන්සේලා මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා මට මුලින්ම කියලා දීලා තියෙනවා මෙන්න මේ මේ මේ මන්තරේ පාඩම් කරන්න කියලා. කය ජීවිතේ දුරු වෙනවා නම් දුරු වෙච්චා වයි මම අද මේකට මුහුණ දෙනවයි කියලා අර වේදනාව තියෙන තැන තමයි හිතේ දාගෙන අඛණ්ඩ වීර්යයෙන් එක ක්ෂණයකට පස්සේ තව ක්ෂණයක්. ඒක ක්ෂණයකට පස්සේ තව ක්ෂණයක් වශයෙන් වේදනාව වේදනාව වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරනවා. වෙනේ කරනකොට හොඳටම නරකම දුෂ්කරම අවස්ථාව ගත්තොත් වේදනාව සීක්‍රයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වෙන්න පටන් අර ගන්නකොට මුළු යෝගාවචර ශරීරෙම දරදඬු. දලදඬු වෙලා හැප්පෙන්න කළු ගලක් වගේ හැප්පෙන්න පටන් අර ගන්නවා වේදනාවත් එක්ක. මෙහෙම යනකොට බොහොම මේ ඉක්මනට වෙහෙස භාවයක් ඇති කරන ස්වරූපයක් ඇති වෙනවා. ඒක නිසා යෝගාවචරය දැන් ගරිල්ලා සටන් උපක්‍රම පාවිච්චි කරන්නේ. මේ සටන දිනන. මේ උපක්‍රම රාශිය පාවිච්චි කරන්න නම් යෝගාවචරය භාවනාවේදී වේදනාවක් ඉදිරියේ වැඩ කරන හැටි කමඨාන් සුද්ධ කරන වෙලාවේදී කියන්න පුළුවන්. කියන්න පුළුවන් වුණොත් සටන් උපක්‍රම කියලා දෙන්න පුළුවන්. එහෙම නැතුව එහි විස්තර සඳහන් වෙන්නේ නැත්නම් සටන් බීමේ ඔත්තු තොරතුරු නොලැබෙනවා නම් සටන් උපක්‍රම කියලා දෙන්න අමාරුයි. අපි හිතමු මේ නිදර්ශනයේ හැටියට වේදනාව දල්ල දඬුයි යෝගාවචරයා නික්‍රම ධාතුව මෙනෙහි කරගන්නවා කාය ජීවිත නිර්පේක්ෂව මම මේ අද බලනවා කියන හිතින් වේදනාවට මුහුණ දෙනවනම් අර විදියට ටික වෙලාවකට හිත වේලිච්ච දරකඩක් වගේ දලදඬු වෙනවා මුළු ශරීරය වෙරදරන දලදඬු ස්වරූපයටපත් වෙනවා පත් වෙලා වේදනාවක් එnde එන්නම වැඩි වෙන ස්වරූපයක් එනකොට සතන් උපක්‍රමයක් වශයෙන් නැත්නම් ගරිල්ලා සතන් උපක්‍රමයක් වශයෙන් එකවරම කය හැලු කරලා දානවා හිත හැලු කරලා දානවා හැලු කරලා දාලා මොහොතක් ගත කරනවා ගත කරනවා කියලා කියන්නේ ගරිල්ලා සතන් සෙබළු වහම කලාව කලාව ඇදලා අර ආපු විරුද්ධව ආපු සතුරු සේනාව අසරණ කරලා යනවා. එතකොට සතුරු සේනාව එක්ක අප හැරලා යන්න පුළුවන් නැත්නම් ඉදිරියට එන්න පුළුවන්. දැන් සටන් කැලේ වැදිලා ඉඳලා මොහොතකින් දෙකකින් විවේක අරගෙන නැවතත් මුණ දෙනවා වගේ ආයෙත් ඇවිල්ලා අර වේදනාව මෙනෙහි කරනවා ආයි වේගයෙන් මෙනෙහි කරගෙන කරගෙන යනවා. මෙහෙම නැවත කරනකොට තවත් වේදනාව වැඩි වෙනවා කියලා හිතමු. සමහර වෙලාවට අඩු වෙනවා. නමුත් තවත් වැඩි වෙනවා නම් මේ විදිහට වර එක හැලු කරන වර එක දැඩිසේ කරන වර එක හැල්ලු කරනවා වර එක දැඩිසේ ගන්නවා. කොහොම වේදනාව කර කර ඉඳලා වේදනාවත් එනවා දිගටම මූණට මූණ දීගෙන එකවරම නතර කරලා හිත අරගෙන තමගේ මූල කර්මස්ථානට මොහොතක් දීලා බලන්න. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම වශයෙන් කරන යෝගාවචරයක් නම් පිම්බීම හැකිලීමට හිත යොදාගෙන වේදනාව ගණන් නොගෙන අමතක නොකර කරන්න පුළුවන් හරිය කරලා ඵලයක්. කන්න පුළුවන් හරිය කාපම් විනාශ කරන්න පුළුවන් හරිය විනාශ කරපම් කියලා තමන් පිම්බීම හැකිලීමට හිත මොහොතකට යොදවනවා කියන්න අමාරුයි. පිම්බීම හැකිලීමේ හිතින්ට අමාරුයි. මොකද හිත උදුරා ගන්නා විදිය, පැහැර ගන්නා විදිය, කපන කොටන වේදනාවක් වෙනවා. නැවතත් යෝගාවචරය වේදනාවට හිත යොදලා අර විදිහට වර එක හැල්ලු කරනවා, වර එක දැඩිසේ මෙනෙහි කරනවා. මෙහෙම කරගෙන යනකොට යම් කිසි මට්ටමකට හිත පදම් වෙනකොට වේදනාවේ අලුත් මතුවීම් සෑම එකක්ම දැන දැනම උපදිනවා. මොකද කාරණාව දැන් යෝගාවචරය වේදනාවත් සමග සටන් කරන සටන් ඒ නිසා එකම අවධානය එකම ශක්තිය යදවීම තියෙන වේදනාව વિશે. ඒ නිසා වේදනාව මතුවීම වටහා ගන්න පුළුවන්. මේ කියන්නේ යෝගාචර ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සූද්ධ විදියට වේදනාව ඇති වෙන හැටි වද දෙන හැටි ක්ෂණ ක්ෂණ වශයෙන් නැති වෙන හැටි තේරෙන්න පටන් ගන්නවා. ඥානය පහළ වෙන්න කලින් නම් ඒ කියන්නේ පොදු වේදනාව දැක ගන්නා තරමට හිත සමාධිගත වෙලා සතිමත් වෙන්න කලින් වේදනාව තියෙන තැන වම් පාර්ශවයේ වශයෙන් දකුණු පාර්ශවයේ වශයෙන් අත වශයෙන් පය වශයෙන් හිත වශයෙන් කියයි. නමුත් යම් වෙලාවක මේ විදිහට සටන් කරමින් කරමින් වේදනාවට මූණට මූණ දීලා වේගයේ මෙනෙහි කරන යනකොට වේදනාව පහත් වෙන්න ගත්තොත් යටත් වෙන්න ගත්තොත් මිලීන වෙන්න ගත්තොත් වේදනාව ජය ගන්නා හිත මේ වේදනාව කොයි පැත්තේද තියෙන්නේ කොයි අංශෙද තියෙන්නේ ඉහළද තියෙන්නේ පහළද තියෙන්නේ සියල්ලම අමතක වෙලා යනවා වෙන විදිහට කියනවා නම් සංඨානේ රූප සංඨානේ හැලිලා හැලිලා ගිහිල්ලා හුදු වේදනාව පමණක් ඉතුරු වෙනවා අන්න ඒ වෙලාවට එනකොට යෝගාවචරයට ලොකු සහනයක් ලොකු ජය ගැනීමක් සිද්ධ වෙනවා. අන්න ඒ ජය ගැනීම තුළ ඒකාන්තයෙන්ම අර සම ප්‍රසාද සද්ධාව ඉක්මාගිය ඕකප්පන සද්ධාව පහළ තමන්ම තමන්ගේම ශරීරයෙන් පහළ වුණා වූ වේදනාව තමන්ගේම හිත දැඩි කර ගැනීමෙන් මුණ දුන්නා කියලා වේදනාවේ ජය ගැනීම අනුව ලොකු අස්වැසිල්ලක් ලබනවා. මේ අස්වැසිල්ල ඒකාන්තයෙන්ම මේ බඳ පවණක් විදිහට හමාන යන මේ වඳ පවණ සද්ධා විතරක් නෙමෙයි පනපවන්නේ. ඒ අනුව වීරිය පනපවනවා. මින් මනත වේදනාවක් ආවත් මම දැන් දන්නවා මේ විදිහටයි කරන්නේ කියලා වීරියය නික්කම ධාතු වශයෙන් ඇති වීර්යය දුක් කරදරවලදී ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහේ ආයුධයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වීර්යයට පවන්සලෙනවා සහනෙක එළියක් සැලසෙනවා වීරිය ඉන්ද්‍රියක් වශයෙන් බල ධර්මයක් විදිහට වැඩෙනවා මේ වාගේම වේදනා මතුවේදී අඛණ්ඩව කරගෙන යන්න අඛණ්ඩව මෙනෙහි කරගෙන යන්න සතිය පිහිටවන්න ඕනේ සතිය පිහිටීමෙන් අදම ජයගත්තාසේ අනාගත සෑම වේදනා වාරයකදීම අඛණ්ඩව සතිය පිහිටනවා කියලා සතියත් සම්පාංශණය වෙනවා වැඩෙනවා දියුණු වෙනවා මේ නිසා වීර්ය සතිය දෙක වැඩි වීම අනුව හිත සමාධිගත වෙන්න තියෙන අවස්ථාව වැඩි වෙන නිසා සමාධියත් අලුත් වෙනවා. මේ සමාධිය තුළ වේදනාවේ කුක්කේ කපන හැටි, භවන හැටි, පෙළන හැටි, කුණු කරන හැටි, සීතල කරන හැටි, අම්බරවන හැටි, කසකවන හැටි ආදී විදියට වේදනාවේ කෘත්‍යය කියන අස්පන අපිට වේදනාව තියේදී ඇති ආකාරය දැක ගන්න පුළුවන්. ඒ විදිහට දැක ගන්න පුළුවන් වෙනකොට මේ ඉන්ද්‍රිය ධර්මියෝ වැඩිම කියන යෝග ජීවිතයට අවශ්‍ය කරන මූලික උපකරණ ටික අතුලතින්ම හැදෙන්න පටන් අර ගන්න අලුත් රැල්ලක් ඇති මුලින් තිබුණේ ලාමක දෙයක්. ලාමක කියලා කියන්නේ අහපු බණක් නිසා ක්ෂණයකට ඇතිවෙච්ච ශ්‍රද්ධාවක් නිසා වැඩේට බහගත්තු ස්වරූපයක්. දැන් තියෙන්නේ එහෙම නෙවෙයි. ඒ ගුරුවරුගේ දේවල් නෙවෙයි. ඒ පොත්පත්වල තියෙන දේවල් නෙවෙයි. කලින් මම මෙහෙම කරමි කියලා හිතාගෙන හිටපු දේවල් නෙමෙයි. තමන්ගේම ලේවලින්, තමන්ගේම දහඩියෙන්, තමන්ගේම කාලයෙන් ශ්‍රමයෙන් උපයාගත්තා වූ අධ්‍යක්ීම් රාශිය නිසා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ආදී වන ඉන්ද්‍රිය ධර්ම ක්‍රමක්‍රමයෙන් වැඩෙනකොට නික්කම ධාතුව දලු බියලා වැඩෙනවා. මේකට තමාර වෙලාවට කියනවා පරක්කම ධාතුව කියලා. පරක්කම ධාතුව කියලා කියන්නේ අපි කෙනෙකුට ඔසවන්න පුළුවන් විදිහේ බරක් ඔසවන අවස්ථාවක මුලදී අත එහෙම විසි කරලා බල රත් කරගෙන අර බර කොච්චරද කියලා කොල්ලලා බලන. කොල්ලන්න පුළුවන් වුණාට පස්සේ ඒ බර Tamange ඉන මට්ටමට ඔසවන්න එක පාට ගැම්මක්. ඒ ගැම්ම දුන්නට පස්සේ අතරමැදදී අත හැරුණොත් එහෙම මේක එක්ක Tamangeම කකුල අකුලට වැටලා මැරෙන උතුාල වෙනවා. එහෙම නැත්නම් වෙන කෙනෙකුට හානි වෙන නැත්නම් මේ පාඩුව විනාශ වෙනවා. ඒ නිසා මගට ඉස්සුවාට පස්සේ ආය වැටෙන්න දෙන්නේ නැතුව පරාක්‍රමයේ යුක්තව තමන්ගේ අභිමතාර්ථයේ දක්වාම යනතෙක් මේ බර දරාගෙන ඉදිරියට ඉන්න ගතිය පරාක්‍රම ධාතුව වශයෙන් කියන. පරාක්‍රම වීරිය වශයෙන් සඳහන් කරනවා. දැන් යෝගාවචරය මේ යෝග ජීවිතයේ බර තමන්ගේම කරට අරගෙන එන සෑම දුෂ්කරතාවයක් කරදරයක් අභියෝගයක්ම තමන්ගේ වීරියය මනින ශ්‍රද්ධාව මනින සමාධිය සතිය ප්‍රඥාව මනින මිනුම් දණ්ඩක් කරගන්න මේ විදිහට මිනුම් දණ්ඩක් කරගෙන කටයුතු කරනවනම් සෑම දුෂ්කරතාවයක්ම යෝගාවචරයට පරීක්ෂණයක් වෙනවා ප්‍රගති පරීක්ෂණයක් වෙනවා එතකොට යෝග ජීවිතයේ අර ආරම්භ ධාතුවෙන් එක් පිටට ගිය බැසගත්තා වූ වැඩක් වෙනවා යෝගාවචරයක් නියම වශයෙන් යෝගාවචරයක් බාටපත් වෙනවා. භික්ෂුවක් නියම භික්ෂුවක් බාටපත් වෙනවා. ඒ පුද්ගලයාට දුෂ්කරතා අර කලින් වගේ බිය වෙලා හැකිලිලා මිරිකිලා දුවන වැඩක් නෙමෙයි. කාය ජීවිත නිර්පේක්ෂව වුණ දීලා පෙරදුණා. ජය ගන්නා සුරු පුද්ගලයා බාටපත් වෙනවා. මේ විදිහට ආරම්භ ධාතුවට හේතු භූත වෙන්නේ සද්ධා කුසල ඡන්දය වැඩ ගන්නේ නැතුව අතහැරියොත් පසුබාන බය වෙලා දුවන මිරිකෙන හිතකින් තමයි අපිට ජීවත් වෙන්නේ. නමුත් මේක වැඩ ගන්නවා. වැඩ ගන්නවයි කියන්නේ එන අභියෝග වලට මුහුණ දෙනවා නම් Tamange ශක්ති ප්‍රමාණයට ආයුධයක් හරියට මුවහත් වෙන්න ආසේ අපේ මේ ඉන්දිය ධර්ම පහ පෙළ ගහින්න පටන් ගන්නවා. මේ ඉන්දිය ධර්ම පහ පෙළ ගහින්න පෙළ ගහින්න වීර්යය අමුතු වැඩ ගන්න පුළුවන් එකක් බවට පත් වෙනවා. ඒකට තමයි ආරම්භ ධාතුවෙන් වීරිය නික්‍රම ධාතුවට උසස් වුණා කියලා මේ වීරිය පිළිබඳව කතා කරනකොට සඳහන් කරනවා. මීළඟට මේ විදියට වැඩ පිළිවෙල කරගෙන යති යති යෝගාවචරයාගේ ඉන්දිය ධර්ම වැඩෙන්න වැඩෙන්න යෝගාවචරයා නියම ජීවිතයට බැසගත්ත යෝග ජීවිතයට බැසගත්ත යෝගාවචරයක් බවට පත් මේ විදිහට කරගෙන යන්න යන්න යන්න යෝගාවචරයාගේ ඉන්ද්‍රිය සංවරය තුල එන කෙලෙස් ප්‍රමාණය අඩු වෙනවා නම් ඇතුළත ඇත්තා වූ කෙලෙස් දවා හරින්න පුළුවන් පිරිසිදු හිතක් අඛණ්ඩ සතියක් පවත්වන්න පුළුවන් හිතක් පවත්වන්න පවත්වන්න මේ අවිද්‍යාවේ දුර්වල වීම ක්‍රමක්‍රමයෙන් සිදු වෙන පටන් ගන්නවා අවිද්‍යාවේ දුර්වල වීම ක්‍රමක්‍රමයෙන් සිදු වෙන සිදු වෙන කෙලෙස් වටේ වියලී යාම නිසා කර්ම රැස් නොකරන්නේ බවට පත් වෙනවා. නැත්නම් කර්ම කිරීම කුසල කර්ම පැත්තට විතරක් බර පුද්ගලයා බවට පත් වෙනවා. ඒ නිසා විපාක වාරයට ඉති නැතුව යෑමෙන් සංසාරයේ ඒ වීර්ය කරන්නා වූ ක්ෂණයක් ක්ෂණයක් පාසා කඩා දමන්න පුළුවන් ස්වරූපයක් ඇති වෙනවා. නමුත් තාම මේකට බුද්ධියක් නැහැ. තාම මේකට අයිතිවාසිකමක් ගන්න බෑ. ඒ අයිතිවාසිකම ගන්න නම් යෝගාවචරයා මේ ඉන්ද්‍රිය ධර්ම ප්‍රයෝජන ගන්න ඕනේ. බල ධර්ම ප්‍රයෝජනට අරගනිමින් මේ කෙලෙස් මුල ඒ ඒ මාර්ග ඥාණයට අදාළ කෙලෙස් මුල් උතුරා දැමීමෙන්ම මේ වැඩපිළිවෙල මාර්ග ඥාණයෙන් ඵල ඥාණයෙන් කෙලවර කරනවා. මාර්ග ඥාණයෙන් ඵල ඥාණයෙන් කෙලවර කරනවායි කියලා කියන්නේ ආධුනික යෝගාවචරයේක නම් සෝවාන් මාර්ගඵල ඥාන ලබා ගැනීමයි. මෙතනදී යෝගාවචරය අර විදිහට ඉන්දීම හැකිලිම මෙනෙහි කරන්නේ හිත පිට යන වෙලාවකට බය වෙන්නේ නැහැ පැකිලෙන්නේ නැහැ මෙනෙහි කරනවා වේදනාවක් ආපුවම බය වෙන්නේ නැහැ පැකිලෙන්නේ නැහැ මෙනෙහි කරමින් ජය ගනිමින් ජය ගනිමින් ඉදිරියට යනකොට හිතනවා මේක කෙලවර කරනවා අන්න ඒකට කියනවා වීරියේ උච්චතරම අවස්ථාව පරිපූර්ණ වීරිය කියලා කියන වැඩේ අහවර කරන වීරිය ඒක එන්නේ මේ නිකම ධාතුවේ කුසලතාවයේ දිනු කරන යෝගාවචරයෙන් අපි අදට નિયમિત කාලය හමාර වීම නිසා අද වීර්ය සම්බන්ධව මේ දෙවෙනි මට්ටමින් දේශනය හමාර කරනවා ඉදිරියට මේ වීර්ය ඉන්ද්‍රිය වඩා ගන්න හැටි ඒ අනුව අනිකුත් ඉඳුරන් පහම ඒ කියන්නේ ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් වඩා ගන්න ආකාරයේ ටිකට විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් ඇහි ඇතිවෙනා වූ මේ සුතමේ ඥානය නිසා මේ සෑම සීල දෙනාටම ශ්‍රද්ධාව පහළ වේවා. මේ ශ්‍රද්ධාව නිසා කුසල ඡන්දය පහළ වේවා. මේ කුසල ඡන්දය නිසා දැනටමත් ඇත්තා වූ ආරම්භ ධාතුවෙන් නික්මිලා නික්ම ධාතුවට හිතේ වීර්ය දිනු කර ගැනීමෙන් සෑම මතුවෙනා වූ සෑම සියලු කරදරයකටම මූල දීමෙන් යෝගාචර ජීවිතයේ සියලු හුරතල් පාන්ට හැකියාව, ධෛර්යය, වීරියය වැඩිවා කියලා ප්‍රාර්ථනා කරමි.